අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඉල්ලා හිටිනවා වැඩි කල නොගෙන අපේ මේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩි හිටියන්ගෙන් අවසරයි මා ආනාපාන සති භාවනාව කරන විට සිතවිලි පැමිණේ විට මා ඒවා මගහැර භාවනාව සාර්ථකව විනාඩි 5ක් පමණ සිදු වුණි. සක්මන් කරන විට තනක් උණුසුම් බවද තනක් ගොරෝසු බවද මට හැඟුණි. පැය භාගයක් යන විට සිත සමාධි වී සිතට සතුටක් දැනුනි. මොනක් කියන්නෝ නැහැ දිගට කරගෙන යන්න පුළුවන්. එතකොට මේ ආනාපාන කරන වෙලාවේ හිත පිට ගිහිල්ලා ආපහු ආනාපානෙට එනකොට කලබල වෙලා තිබුණ නැත්නම් ආනාපානට කීකරුව හිතුවිලි වලින් පස්සේ එන ගතිය තියෙනවද? සිතුවිලි පස්සේ එන ගතිය තියෙනවා. ඇහුන්නේ නැහැ. සිතුවිලි වලින් පස්සේ එන ගතියක් තියෙනවා. ඇහුන්නේ නැහැ. සිතුවිලි තියෙනකොට ඒක ආයි මේ තේද්දිම ආනාපානෙට එන්න. එතකොට ආනාපානේ සාංශුද්ධිය තියෙනවද නැත්නම් ආනාපානේ කලබල වෙලා අපව ආනාපානෙට හිත දාගන්න බැරි කල කල කල කලකොල වෙච්ච ගතියක් තියෙනවද? නැහැ. හොඳයි. කවුද ආයි කියවන්න කැමති? ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෙදින මට සක්මන් භාවනා කිරීමට නොහැකි වුණි. එම නිසා මම ආනාපාන සති භාවනාව සඳහා පැමිණුණි. එවිට මා සුදුසු ඉරියව්වකට වාඩි විය. මුල් විනාඩි 5 තුලදී ආනාපාන සති භාවනාව හොඳින් කිරීමට පුළුවන් වුණි. එවිට ඉතුරු කාලයේදී කාලය තුලදී මගේ සිතට බොහෝ සිතුවිලි ආවේය. එවිට මම මගේ සිටි ආ සිටිලි ද වෙනදා මෙන්ම ඉවත දැමුවේ එවිට වෙනදා මෙන්ම එවිට මම එවිට මම මගේ සිතුවිලි වෙනදා මෙන්ම ඉවත දැමුවේය. එවිට වෙනදා මෙන්ම මට ආනාපාන සති භාවනාව සතුටින් කිරීමට සිදුවිනි. හොඳයි. දෙන්න විතර ලියලා තිබුණා. පොඩි ආම්තු ලියලා තියෙනවද? ඒකත් පොඩි පොඩි ආවරණ දෙමු කියවන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දිනේ මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම දකුණ මාගේ මූල කර්මය විය. මම වම දකුණ වශයෙන් මෙනෙහි කර සක්මන් භාවනාවේ යෙදෙන විට සිතුවිලි පැමිණියා. වම දකුණ සතියෙහි පිහිටුවාගෙන පියවර 10ක් විතර ඉදිරියට යන විට S2 වටා දැඩි වේදනාවක් සහ ඔළුවට බරගතියක් දැනෙන විට නැවතත් නොඑක් සිතුවිලි පැමිණියා. එම නිසා මම පරයන්ක භාවනාවට ගියා. ආනාපාන සති භාවනාවේ ආස්වාසය ප්‍රාස්වාසය මූල කර්මස්ථානය කරගත්තා. මුලදී දැඩි ලෙස සිතුවිලි පැමිණියාත් එය නොතකා නැවතත් ආස්වාස ප්‍රාස්වාස සතියෙහි පිහිටුවා හුස්ම රැලි 12ක් පමණ බලන විට වටින් විටින් විට සිතුවිලි පැමිණියා විනාඩි 40ක් විතරින් ගිය පසු සුළු වේදනාවක් දැනුණා. ඒ වේදනාවත් සමග වේදනාව පැමිණියා මින් ඉදිරියට යෑමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසන ලබා දෙන මෙන් කාරුණික විලාස. එතකොට අර ඒ හිතවිලි වේදනා පැමිණෙන එක ඔක්කොටම එනවා. ඒක නිසා ඒක පොඩි අත්තණ්ඩ විතරක් විශේෂයක් කරප එකක් නෙවෙයි. ආපෞසරයක් ඒ තුන් දිනාගම රචනාවල ඉලියලා තිබුණා. ඒ හිටියෙන් පස්සේ ආපහු ආනාපානෙට එන්න ගන්න පුළුවන් නම් ටික දවසක් යනකොට තේරෙයි හිතවිලි තියෙද්දි හිතවිලි අස්සෙමුත් ආනාපානෙ බලන්න පුළුවන්. නිකන් දැලක් අස්සෙන් බලනවා වගේ හිතවිලි තියෙද්දිමත් ආනාපානෙ බලන එක පොඩි අත්තන් ටිකක් හර වැඩි. කෙසේ නමුත් හිතවිලිෙන් පස්සේ නැවත ආනාපානෙ ගන්න පුළුවන් බව බලන්න ගත්තොත් හිතවිලි වල තියෙන ওই බය නැති වෙනවා. සද්දාවත් වේදනාවත් ආපහු සැරයක් ඒ ඒක අතෙන් ගිහිල්ලා ආපහු හිත එළිය ආපට එළියට ආපු වෙලාවේ ආනාපානෙ බල බල ඉන්නවා. අන්තික සක්මන් කරනකොට මම දකුණු මූල කර්මස්ථානයේ වශයෙන් කරගෙන යනකොට අර ලීලති පිංජියට පොළවේ මෙලෙක් ගති, තද ගති, එහෙම නැත්නම් කකුලේ විලුඹද හැපෙන්නේ මුළු පතුලම හැප්පෙනවද කියලා අන්නේ විස්තර ටික ඔකට දාන්න ඕන. දානකොට අනිත් දවසේ ගිහලා ඒව තව බලනවනේ එතකොට ආඩිය තිනකොට ඉස්සල්ලාම මේ පිළිපද වදින්නේ මුළු කකුලම වදිනවද ඇඟිලි විතරද වදින්නේ කියලා ඒ කර්මස්ථානෙට නැත්තම් පියවරට සක්මණට හිත ගිය වෙලාවේදී මොනවද පෙනුනේ කියන එක ලියවිලා නැහැ. ඒකත් එක්ක ලියලා හෙටත් එකක් ලියමු. හොඳයි. මයිතරයට පමා මම පමා වෙච්ච නිසා ඇති වෙච්චි කම්මැලිකම කැඩෙන්න ඇති පොඩි කට්ටිය කතා කරනවා. දැන් අපි යනවා ලෝක ටික ස්වාමීන් වහන්සේ හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දිනවම සක්මන් භාවනාවේ යෙදෙන විට මාගේ මූල කර්මස්ථානයේ වශයෙන් වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. ටික වේලාවක් සක්මන් කරද්දී පියවර 20ක් 20ක් පමණ පසු වූ විට නොඑක් සිතුවිලිද හිසේ වේදනාවක්ද හටගත්ත. මේ තවදුරටත් කරගෙන යාමට අපහසු විය. ඒ නිසා මම සක්මන් භාවනාවේ මද කර සක්මන් භාවනාව මද කර නවතා භාවනා ශාලාවට ගොස් පර්යංගේ හිඳ ආනාපාන සති භාවනාව මෙනෙහි කළහ. එහිදී මූල එහිදී කර්ම කර්ම කර්මස්ථානයේ වශයෙන් තබාගත්තේ ආස්වාස ප්‍රාස්වාසය යන මූලස්ථාන මූල කර්මස්ථානයයි. මෙහිදී මම සතිය පිහිටුවා භාවනා කරද්දී එතනදී මට නොයෙකුත් සිතුවිලි හා නළලේ වේදනාවක්ද හිස බරගතියක්ද පැමිණුණි. කෙසේ වුණත් මම නැවත ඒ සිතුවිලි වලට ඉන්නදී මම භාවනා කළහ. ඉන්පසු මම නැවත ඒ සිතුවිලි ගිය පසු ආස්වාස හා ප්‍රාස්වාස මෙනෙහි කරමින් භාවනා කළහ. එසේවත් එසේවත් සුලංගලි 10ක් පමණ කිසිම සිතුවිල්ලක් නැතිව භාවනා කළහ. නැවත හිසේ වේදනාවක් හා නොඑක් නොඑක් නොඑක් සිතුවිලි ආනිසා මගේ භාවනාවට තරමක් අපහසු විය. මෙම භාවනාව තවදුරටත් කරගෙන යන්නේ කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් අනුශාසනා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා. ඔක ලියවිලා තිනවා හුස්ම දෙලි 10ක් විතර හිතවිලි නැතුව ආදරණතු බලන්න පුළුවන් කියලා. අන්නේ ඒ වෙලාවේ දැන් තමයි දන්නවනම් කෙලින්ම ඉන්නේ ආනාපානෙමයි කියලා මොනවද දැක්කේ කියන එක දීවිලා නැහැ. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඉතිවිලි කරදර අල්ලපනල්ලේ අපි යම් වෙලාවක යනවනේ ආස්වාස් ප්‍රසවාසයට. දැන් සක්මන් කරනකොට වම දකුණ අන්නේ වෙලාවේදී මොනවද තමයි වැටහුනේ, දැනුනේ, අත්දැක්කේ, අත්විඳේ කියලා මතක තියනවා. ආනාපානෙ ඉන්න ඉන්නකොට මොනවද දැනෙන්නේ? ආස්වාස් ප්‍රසවාසිකලා මොනවද දැනෙන්නේ? මේ හුස්ම ඉහළට ගද්දි සීතල බවත් පහල් මේ හුස්ම පිට කරද්දි උණුසුම් බවත් වශයෙන් තමයි ඒක තමයි මුළු රචනාවේ වැදගත්ම කොටස. අනිත් දවසේ ලියනකොට අන්නේ වගේ පුළුවන් වෙච්ච වෙලාවක ලද යම් වෙලාවක ඒ තමන්ගේ මූල කර්මස්ථානට මොනට මොන දාලා ඉන්න හම්බුනොත් ඒක කලාතුරකින් හම්බෙන්නේ ඒ දැකපු දේ ඒ අත්විඳපු දේ අත්දකපු දේ අනිවාර්යයෙන්ම ලියන්න ඕන. අපි ඔක්කොම ලියපු එකේ මදේ ඒ ටික තමයි. ගොබේ ඒ ටික තමයි. ඒ නිසා හතර දෙනාගෙම යම් වෙලාවක සක්මන් කරනකොට හෝ පරියංග භාවනා ඉන්නකොට මේ මූල කර්මන්තන්න යන්නේ කලාතුරකින්. ගිය වෙලාවේදී ඒකේ දකින විස්තර ටික ලියන්න දන්නවනම් ඒක දිගේ දියුණු කරගෙන යන්න පුළුවන් ගොඩක්. ඒක තමයි මට දෙන්න තියෙන උපදේශය. කිසිනමත් ඉදිරිපත් වෙච්ච එක ලියුපේක මම ඊටාම ගරු කරනවා. ආයිති මම බලාපොරොත්තු වෙනවා අනිකත්ෝ ඉවසයි කියලා ඒගොල්ලන්ට මුල් තැන දුන්නයි කියලා තරහ වෙන්න එකක් නැහැ කියලා. සංවිධානයේ තරහක් නැහැ නේද එහෙම. ඒ නැති මම නිදහස්. හැබැයි හෙටත් එන්නේ කියලා මං ඉල්ලා හිටන ප්‍රශ්න වෙලා තියෙන අර එකට තියෙනකොට මේ පොඩි කට්ටියට එන්න වෙලා නැහැ. සෙනසුරාදා බලමු ඈ. හොඳයි. අපි යනවා දැන් ප්‍රශ්න විචාරක සාමාන්‍ය වැඩපිළිවෙලට. මේ අහගෙන ඉමු අනිත් ටික. එතකොට ඒක තව තව දියුණු වෙයි. හැබැයි මේ කට්ටිය වරද්දාගත්තොත් මට විල්ලෙජ්ජයි. පොඩි උන් ඉස්සරහ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. මා උදෑසන සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. මුලින්ම වම දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි. ඉන්පසු ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කෙලෙමි. ටික වේලාවක් එසේ කෙලෙමි. ඉන්පසු මා යන බව දැනගෙන ගමන් කෙලෙමි. ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් මෙනෙහි කරනවාට වඩා පහසුවකින් සතියෙන් මට ගමන් කළ හැකිය. එසේ බොහෝ දුරක්ද යා හැකිය. අපහසුයක් නොදැනේ. විනාඩි 45ක් පමණ මා එසේ සක්මන් කළෙමි. ඉන්පසු මාගේ පාද දෙක ඉබේ ඉදිරියට ගමන් කරන බවක් දැනුනි. උඩුකය ගැන දැනීමක් නැත. පාද දෙක පමණක් ගමන් කරන බවක් දැනේ. තවත් එසේ කරද්දී පාද දෙක ඉබේ ඉදිරියට විසිවෙන ගතියක් දැනුනි. අවස්ථා කිහිපයකදීම එසේ සිදුවිය. මා ඒ දෙස හොඳ අවධානයෙන් සිටියෙමි. ඔබ වහන්සේ කලින් පැවසූ පරිදි එය කයේ අනිත්‍යතාවය නොවේදයි මෙනෙහි කළෙමි. එසේම හිටගෙන සිටින ඉරියව්වේදී සිරුරෙහි බරක් පතුල් වලට දැනිනි. ගමන් කරද්දීද එසේ කිසිදු බරක් නොදැනේ. මේ මාගේ අද දින භාවනා අත්දැකීමයි. ඉදිරි උපදේශ පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ කියන්නේ අර අනායාසයෙන් අපි ගමන් කරනකොට ශරීරේ බර නොදැනී සිටීමේ පුදුමාකාර මේ රහස්කතියක් තියෙනවා මේ දැන් මගේ එකක කිලෝ 70ක් බරයි. ඒතර කිලෝ 70 වම් කකුල පාදයේ මත තියේදී දකුණ ගමන් කරනවානේ. ඒතර මේ වම් කකුලේ කිලෝ 70ක් තියෙන බව දැනෙන්නේ. නමුත් යම් විදිහට අපි කිලෝ 50ක ඉමෙන්ති කොටයක් අතට අරගෙන ඒක මේ අතට මාරු කරන්න ගියොත් මොන තරම් අමාරුද අපිට. දරන්න බෑ මේ අතකට දරන්න බෑ. නමුත් මේ කකුලකට කිලෝ 70ක් දරලා ඒ කිලෝ 70 මේ අතට මාරු කරනකොට බරක් දැනෙන්නෙම නෑ. ඉතින් බලන්න ඕගොල්ලෝ රිලෙවෙක් පයින්නකොට කුරුලෙක් පියාසර කරනකොට ඒ ඒ කට්ටියගේ වැඩපිළිවෙල මේ රිලවට කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ අත්කින්දල තවත්තකට පයින්නවා අපිට නම් හිතා ගන්න බෑ. පුරුදු වුණාට පස්සේ ගානක් කරනකොට ඒක දැක ගන්න පුළුවන් නම් මේ ශරීරය යන්ත්‍රය හැදිලා තියෙන හැටි කොහොමද මේ කිලෝ 70ක් මේ කකුලේ තියලා කිසිම බරක් නැතුව මේ කකුලට මාරු කරනවා. ඊට පස්සේ මේ කකුලට මාරු. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම පැද්දිලා යන්නේක ඒ බුරුම පඬිස්සාංශ කියනවා මේ කදක් අරගෙන යනකොට කද්දේ කද්ද කද්දන්න දෙවැත්තේ තමයි උස්සන්න බැරි බර දෙකක් තියෙන්නේ. මේක ගානට පැද්දෙන්න පටන් ගත්තට පස්සේ දෙකම අරගෙන මනුස්සය යනවා යන්න නැතුව ඉන්න බෑ දැන්. මෙහෙ මෙහෙ මෙහෙම කරගෙන යනකොට කද ඉබේම ඇදලා යනවා. ඒ නිසා ඒ රටේ තාම තියෙනවා මේ මේ පොඩි ආමතෝ විතරයි පොඩි දරුවෙක් ගත්තාම කද සාමාන්‍ය ලොකු මේ බුලි දෙකක් එල්ල ගන්නවා කර ගහන්නේ බොහොම අමාරුයි. මේක පැද්දෙන්න පටන් ගත්තට පස්සේ ටිකටම අරගෙන යනවා. ඉතින් ඒක හොඳට දැනගත්තට පස්සේ මේ කකුල තේරෙන්නේ කකුල විලුක් වෙච්ච දවසේ කකුල ඇමරි ඇමැටි වෙච්ච දවසේ තේරෙනවා කොච්චර අමාරුද කකුල කුසල කකුලක් යන්නේ. දැන් සාමාන්‍ය වෙලාවට අපිට තේරෙන්නේවත් නැහැ. ඒ තරම් ඒක අපිට හුරු වෙලා. අන්තිකදී බලලා මේ විශ්වකර්ම යන්ත්‍රේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා බැලුවොත් හරි සතුටක් ඇති වෙනවා. පොළොවේ ඇවිදිනවා අපි බරක් ඇඟට දැනෙන්නේ නැහැ. ඒ මොකද සියල්ලම ලස්සනට සමායෝජනය වෙලා තිනවා. තේරෙනවා පය වැදිච්ච දවසක, උලුක් වෙච්ච දවසක, කකුලේ තුවාලයක් ආපු දවසක තේන කොච්චර අමාරු වෙන්න අපි ඒ බර ටික තියාගන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්සේ ධර්මදේශනාවෙන් පසුව ඊයේ රාත්‍රියේදී භාවනා අධ්‍යක්ීම් මෙසේ විය. මම ආනාපාන සති භාවනාව වඩන්නෙමි. මට ආශ්වාසය දැනෙන්නේ පහළට තෙරපෙන ලෙසත් ප්‍රශ්වාසය ඉහළට තල්ලු වන ලෙසත්ය. වාර 10ක් පමණ නොකඩවා ආනාපානය කෙලිමි. ඉන්පසුව ආනාපානය දැනෙන්නේ නැතුවම ගියේය. ඉබේටම වාගේ හිත කයට යොමු විය. විනාඩි 15ක් පමණ කයේ හිත පවත්වන විට වම් පාදයේ වේදනාවක් ඇති විය. එම වේදනාව අඩුවන වැඩි වෙන අයුරු වෙනස් වන අයුරු බල මෙනෙහි කෙලෙමි. ටිකකින් ඒ නැති වී ගියේය. ටික වේලාවක් ගියාට පසු දකුණු දන හිසේ වේදනාවක් ඇති විය. එය දරා ගැනීමට බැරි තරම්ය. එහි අඩු වැඩි වීම වෙනස් වීම බලා සිටියත් දරා ගැනීමට බැරි විය. ඒ නිසා පරයන්කෙන් නැගිට්ටිමි. සක්මනට ගියෙමි. මෙනෙහි කිරීමටත් පෙර පාදයට හිත යොමු විය. සිතවිලි වේදනා බාධක කිසිවක් නොමැතිව රාත්‍රියවත් නිදිමතක්ද නොමැතිව පැය භාගයක් පමණ ඊතා හොඳ සතියෙන් සක්මන් කෙලිමි. නැවත පර්යංකයට ගියමි. ඉඳගත් ගමම්ම සිත තැම්පත් විය. හුස්ම සියුම් මේ නොදැනී ගියේය. නැවතත් කය ඊතා සැහැල්ලු විය. ඉඳ හිට හුස්මත් දෙකක් වැටෙනවා වැටෙන්නට විය. ටිකකින් සුළුසුළු වේදනා හිරි වැටෙන ගතිය ආවත් එය මෙනෙහි කර ගැනීමට පුළුවන් විය. පැය භාගයක් පමණ මේ විදිහට භාවනාවේ ගත කරමි. භාවනාවේ ඉදිරියට යාමට මේ පිළිබඳව උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ඔය පරියන්ගේ පළවෙනි වතාවේදී මපානිදලා වේදනාවට ගිහිල්ලා ආයාන පාණ්ඩවිලා තරහ ගන්න බැරි කකුල වේදනාව නිසා නැගිට වතාවෘත්තියක් අපිට අහන්න තියෙන්නේ. දෙවෙනි පැකේ තියෙනවා ආනාපානේම ගොරෝසු තිබිලා ඒකම මධ්‍යස්ත වෙලා සිවුම් වෙලා යනවා. ඒකෝට ආනාපාන ඇතුළත වෙන පෙරලි වගයක්. ඉතින් මේකේ පෙරලි දෙකක් තියෙන. එකක් තමයි අරමුණෙන් අරට මාරු දෙක අරමුණේ ස්වභාවය මාරු වෙනවා. ආකාරය මාරු වෙනවා. සටහන මාරු වෙනවා. ඉතින් මේ දෙකම එකමයි. දෙකේ එකක්වත් හොඳ මේකට හොඳයි මේකට වැරදි කියලා කොයි වෙලාවේ මොන જાතිය කිව්වත් බලාගෙන හිටියොත් පේන්නේ එක්ක අරමුණෙන් අරට මාරු වෙනවා. එහෙම නැත්නම් අරමුණ සටහන් ආකාර මාරු වෙනවා. ඉතින් මේ මාරු වීම පේන තාක්කල් භාවනා දියුණු වෙනවා. මේක තමයි අපි කියන්නේ වෙනස් වෙන සුළු බව. විපරිණාමය. නැත්නම් පරිණාමය. නැත්නම් රූපාන්තරණය. ඉතින් මේකේ කිසියම් වේදනාවෙන් සද්දෙන් හිතවිල්ලෙන් ආනාපානෙන් ගියත් ආනාපානිය බලහිනකොට වෙනස් වුණත් මෙන්න මේ වෙනස් වීම දැක ගන්න ආසුදුව නැත්නම් මේ වෙනස් වීම දැකීම තමයි අපි ਸਰවචනංශ අපිට උගන්වන මේ අනිත්‍යයි කියලා කියන්නේ. නিত্য නෑ. සටහන් ආකාර වශයෙන් වෙනස් වෙනවා එකම අරමුණ. නැත්නම් අරමුණෙන් අරමුණට පේනවා. අන්න ඒක දිහා කඩාගන්නේ නැති සද්ධාවකින්, කඩාගන්නේ නැති සීයකින් බලාගෙන ඉන්න පුළුවන් ඒක ලොකු හපංකමක්. ඒක නිකන් මේ යම් සමතලා පොළොවක පෙරලෙන බැරල් එකක් උඩ ඇවිදිනවා වගේ. බැරල් එකක් පෙරල පෙරල පෙරල පෙරල ඇවිදිනවා වැටෙන්නේ නැතුව. අරමුණ මාරු වෙනවා. නමුත් Tamanට පොළවේ යනවා වගේ නෑ. නමුත් හරි සෙල්ලක්කාර ගතියක් තියෙනවා. බැරලයක් උඩ ඇවිදිනවා වගේ. මේ මොකද්ද? වුණුනාට පස්සේ තේිනවා දැන් සක්මන් කරනකොට වමෙන් දකුණට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. පරියංගයේදී සද්දෙන් වේදනාවට ගියාට වේදනෙන් ආනපානට ආවට ආනපනින් හිතවිල්ලකට ගියාට අරමුණු මාරු වුණාට සතිය කැඩෙන්නේ නැතුව යන්නේක ප්‍රමෝද කරගන්න පුළුවන් සතුටක් කරගන්න පුළුවන් ශිල්ලක්කාරකමක් කරගන්න පුළුවන් නම් භාවනා පිළිබඳ චෝදනා කරන එකක් නෑ මේක පුළුවන් තරම් අත්විඳින්න උත්සාහ කරાવી. එහෙම නැත්නම් ඒක තමන්ගේ භාවනාවේ දියුණුවක් වශයෙන් උත්සාහ කරાવી. ඒක මුලදී එන්නේ යෝගාවචරයට ටිකක් කල් යනවා මේකට හුරු වෙන්න. ඉතින් අන්නේ විදිහට එන කොයි එකාවත් සතිය කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව ඉදිරියට යන්න බලන්න කියලා තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස. පර්යංකේ ආනාපාන සති භාවනාව කිරීමේදී ආනාපානයේ නාම රූප නාම රූප ලෙස පෙනීම පසුගිය දින කීපයක ඇතිවිය. එසේ තිබියදී ආනාපානයේ ගෙවි ගොස් හිස්තන සිටියේදී මතුවන සියලුම සිතුවිලි මෙන්ම ශබ්ද කුරුණු හඬ ආදිය දෙසද බැලීමේදී පෙරදී පරිදි ඒවා නිරුද්ධ කිරීමක් කළත් මේ වන විටේ සියල්ල නාම රූප ලෙසත් ගත යුතු කිසිත් නැති නිසත්ත නිජීවී ශුන්‍ය ලෙසත් අනුපස්සනා කරමි. එමෙන් ඇතැම් අවස්ථාවල සිහිල් සුනගක් ඇඟ ගැටුණු විට හේතුඵල ලෙස සිහිපත් වී හේතුව නැතිවීමෙන් ඵලය නැති වෙන බව වැටහි. එමෙන්ම සක්මනේදී නාම රූප ලෙස සක්මන මෙනෙහි කිරීම නිතතින්ම සිදුවේ. වම දකුණ ලෙස ආරම්භන සක්මන නිතතින්ම මේ தත්ත්වයටපත් වේ. ගෞරවනීය සාමින්හංශ මෙම භාවනා ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒකට අපිට ඕනම භාවනාවක් කිද්දී ඒක ඒකනාගේ හැදියාව අනුව මේ පේන්නේ නාම රූප වශයෙන්ද හේතුඵල වශයෙන්ද එහෙම නැත්නම් වේදනා වශයෙන්ද සංඥා වශයෙන්ද සංස්කාර වශයෙන්ද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මොකක් හරි අපි එක නාලිකාවක් දිගේ තමයි භාවනා දියුණු වෙන්නේ. දියුණුවට ඉබේ වෙන එකක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම නාම රූප වශයෙන් බලන්න ඕනේ. නම් මේක වේදනාව වශයෙන් බලන්න ඕනේ කියලා ගියොත් නම් පටලවා ගන්න. ඒ නිසා කිසියම් දෙයක් පටවන්න එපා භාවනාවට. පේන විදිය එහෙම වැටහෙන විදිය කියනවා නම් මේකේ කියලා තියෙන එක සිද්ධ වෙච්ච එකක් කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අනිත් දවසේ යනකොට වෙන විදියකින් පේන්න පුළුවන්. වේදනා ස්වරූපෙන් සංඥා ස්වරූපෙන් සංස්කාර ස්වරූපෙන් ඉතින් මේ කටයුත්ත උනාට නාලිකාව මාරු වුණත් අරමුණු මාරු වුණත් මේකේ සතිය කැඩීමක් වෙන්නේ මම බලන ඉන්න එක මට දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසයක් එන්න පටන් ගත්තොත් භාවනා බාධා භාවනා වර්ධනයේට කිසි බාධාවක් නැතුව ඉදිරියට යනවා. ඒ යෝගාචර හරි ලේසි. එතකොට ඉරියව්ව මාරුණත් දවසේ වේලාව මාරුණත් මට තියෙන ඉදිරිපත් වෙන ටික බලන එක විතරයි කියලා හැඟීමක් ගන්න පුළුල් පතේකට විශාල ශේෂ්ත්‍රයකට විවෘත වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ සතිය විවිධාංගීකරණය කරනවා කියන්නේ. එකම සතිය විවිධාංගීකරණය වෙනවා ඩයිවර්සිෆිකේෂන් එක. ඒක මේ කැඩීමක් නෙවෙයි, බාධාවක් නෙවෙයි ඒක දියුණුවක් කියලා අරගෙන යන එකයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ඊයේ ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි නිදිමත ස්වභාවයක් දැනෙද්දී සක්මනට නොගොස් නැවත නැවත හුස්ම දෙසම බලමින් නිදිමත වරහන් ඇතුලේ තියෙනවා නිදිමත පාවී යන ස්වභාවය. ජයගතිමි. අද කොහෙත්ම නිදිමත ගතියක් දැනුනේ නැත. වරක හුස්ම තුනී වී ගොස් දම්පෑහා ලාකොළ පැහැති ආලෝකයක් මතුවී ටික වේලාවක් පැවතිනි. නමුත් ඒ අවස්ථාවේදී කෝ හුස්ම කියා බැලුව විට හුස්ම යන්තමින් දැනේ. සිතවිලිත් පැමිණ යයි. සිතට හිස් ගුහාවක සිට ස්වභාවයක් දැනිනි. මම යන්තමින් දැනෙන ආනාපානය මෙනෙහි කෙලිමි. එළිය දෙසත් බලාගෙන සිටියෙමි. හුස්ම ඉහළ පහළ යාම ගැන සිතන විට සාමාන්‍ය ලෙස ආස්වාස ප්‍රස්වාස නැවත දැනුනි. ගෞරවනීය සාමින් වහන්සේ මෙම භාවනා මම භාවනාව සිදු කරන ආකාරය නිවැරදිද? තිරුවන් සරණයි. මේ වගේ වෙන වෙනද කරදරයි කියන දේවල්, කෙලස් කියන දේවල් ලෑස්ති වෙලා ගිහිල්ලා විනිවිද යන්න පුළුවන් නම්, අරහ දකින්න පුළුවන් නම් භවනාට යන්නෙම සෙල්ලක්කාර හැඟීමෙන්. එන දෙයක් මම නිින්දක් ආවත් නිදා ගන්න පුළුවන් නම් හරහවන්න. සද්දයක් ආවත් බාධා කරන්නේ සද්දෙන් පස්සේ බලන නැත්නම් සද්දේ හරහා බලන්න. හිතවිලි ආවත් හිතවිලි හරහා බලනවා කියලා ගත්තොත් මේ සතියට රිංගල යන්න බැරි මොනම දෙයක්වත් නැහැ. හැබැයි මේක නිදිමත වෙනවා මට කරදරයක් බාධාවක් කියලා හිත වටගෙන ගියොත් අනිවාර්යයෙන්ම නිින්දට යටත් වෙනවා. නිින්දට දාස වෙනවා අපි. නමුත් නෑ මම කවදාහට නිින්ද ජය ගන්න ඕනේ කියන හැඟීමෙන් ගියොත් පළවෙනි දවසේම නම් හරියන්නේ නෑ. නමුත් ටික ටික ටික ටික යනකොට තමයි පේනවා මේ මේ ඕනේ රෙද්දක් විදකට ඉදිකට රිංගනවා වගේ කාගෙන යනවා වගේ මේ සතිය ඕන දෙයක් විනිවිදින්න පුළුවන්. හැබැයි ඒකට ඉදිකට හරියට මේ ඉල්ල වෙන්න ඕනේ සර්වචනාංශය සඳහන් කරනවා යවහල් මිටක් අරගෙන යවහල් කියලා කියන්නේ ඇගිටිය තියෙන හාල් జాතියක් WFO World Food Organization එකේ FAO එකේ සිම්බල් එකේ තියෙන කරලක් නඳලා කූරු කූරු තියෙන අන්නේ මිටක් කරන මේ මිටකවොත් එක නණ්ඩුවක් සිවිය විදගෙන හැම විදගෙන මස් විදගෙන ඇටේට යනකම් යනවා අනික් නණ්ඩු සේරම කුඩු වෙනවා. හරියට එල්ල වෙච්ච නණ්ඩුව යව නණ්ඩුව කියලා කියන්නේ යවසූක කියන වචනේ. ඒක කොහොමද මේ අතට අල්ලන මිනිකොට එක තැනක විදගෙන යනවා. අනිත් වගේ සතිය එල්ල වුණොත් ඒකට කියන්නේ ආපాతගත වුණොත් නිතිමත විනිවිදිනවා. වේදනාව විනිවිදිනවා, හිතවිලි විනිවිදිනවා. ඉතින් ලක්ෂයක් කැඩෙද්දී එකක් විනිවිදිනවා. මේ මිදිකරට යමනඬු ඔක්කොම කැඩෙන එකක් කාගෙන යනවා. ආන්නේ වගේ තමයි එල්ලේ ගත්තට පස්සේ කියන්නේ එකලස ආවට පස්සේ මේ සතිය කියලා කියන්නේ ඕනම කෙලෙෂයක් නිවිදින්න පුළුවන්. ඒක දැනගත්තට පස්සේ යෝගාවචරය සතියේ තියෙන බලමයි මේ අති බල සම්පන්න ගතිය අදාහ ගන්න පටන් ගන්නවා. ඉතින් වනිදි මතේ යතින් හරියංකේදී හරි වටින කකබයි ඒකට යන්න ඉස්සෙල්ලා හරියට ලැජ්ජ වෙනවා ඔබට. හරියංකේ නිින්ද ගිහිල්ලා වැක්කිරිලා ඔළුව කඩා වැටිලා ඉතින් එතකොට අපි තනියවනම් භාවනා කරන්නේ අපි කොට්ටෙට වැටලා බුදියන. සාමූහික භාවනාවක ඉන්නකොට ලැජ්ජයි නෝ. මම මේ ඉන්නේ පිරිසක් ඉස්සරහා මේ වැක්කිරනවා, බෙල්ල කඩා වැටෙනවා. ඒකල නැගිටිට පස්සේ හරි ලැජ්ජ හිතෙනවා. ඉතින් මේ ලැජ්ජාව වාසියට හදව ගන්න පුළුවන් සාමූහික භාවනාව. ඉතින් ඒක හුඟව දෙනෙක් කැමති නැහැ. විශේෂ තරුණ තරුණයෝ කැමති නැහැ. එහෙම මේ පරියංක භාවනාවක සාමකෝ ඉඳද්දී තමන්ගේ ඉරියව්ව වැක්කෙන එක වාසියට ගන්න. ඒත් මහසිසඩෝ ස්වාමීන් වහන්සේ මේක සාමූහික භාවනා ක්‍රමය කරා. ඒ නිසා සමහර ගුරුවරු බණිනවා මේ බුදුජානනාංශයේ ඉන්න කාලේ මෙහෙම සාමූහික භාවනා තිබුණේ එහෙම අවශ්‍ය නැහැ. තනියම කරන්න පුළුවන් කියලා. එහෙනම් තනියම හිටියොත් ඔය නිගිටට පස්සේ ආයේ භාවනා දිහා බලන්න හිතෙන්නේ නැහැ. කොට්ටේ හදාගෙන තමයි භාවනා කරන්නේ. එහෙම කොට්ටේට පාත් වෙච්චාම බුද්ධිවිල්ල කොහෙදත් බුද්ධිවිල්ල නම් බුද්ධියවිල්ල නම් වෙන. බුදු වෙන්නයි භාවනා කරන්න මුතු වෙන්නේ බුදියන එක තමයි. ඉතින් විනිවිද ගිය දවසේ ඔන්න ඕක මේ ඒ නින්දට අවදි වෙන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒකම අපූර්ව සෙල්ලමක්. ඉතින් ඒක තමයි අපි කවදා හෝ භාවනා ජීවිතේ ජයගත යුතු එක අංගයක්. හොඳයි කියන්න පුළුවන් උතරතුරු ටික. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්සේ පැයක පමණ සක්මනකින් පසු පර්යංකය පටන් ගත්තෙමි. මම දැන් මෙතනෙයි සිත කයේ පිහිටුවා හුස්ම ඉහළ පහළ යන අන්දම බලා සිටිමි. නොනමත්තාම සිතුවිලි ගලා එන අතර මුල් කාලයේදී වැඩියෙන්ම මතුවේ දේශසහගත සිතුවිලිය. මේ වන විට එම දේශසහගත සිතුවිලි බොහෝ දුරට අඩු විය. එක් සිතුවිල්ලක් හටගෙන ඉක්මනින්ම එය පහව ගොස් අලුතෙන් සිතුවිල්ලක් හටගන්නා බව දැනේ. සිතුවිලි කොතරම් ගලා ආවත් මම හුස්ම ගන්නා හා හෙළනවම නිතර නිතර සීකරමි. මා තුල හටගන්නා සිතුවිලි අතරින් ඒ මැදින්ම ආනාපානයට සිත යොමු කරමි. බොහෝ වේලාවක් මෙසේ ආනාපානය හා සිතුවිලි අතර සිදිද්දී ඉබේටම මෙන් සිත සංසුන් වේ. මේ සංසුන් බව තරමක් වේලා පවතින අතර භාවනාවෙන් නැගිට්ට පසු මා සෑහෙන වේලාවක් රාග ద్వේෂ නැතුව හිටියා නේදයි සැනසීමක් හිතට දැනිනි. ඒ සැහැල්ලු බව සැනසීම ටික වේලාවක් මා තුල පැවතිනි. මාගේ පුහුණුව පිළිබඳව ඔබ වහන්සේට වාර්තා කිරීමට අදහස් කෙලෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පස්සට යනකොට තේරෙනවා එහෙම පරියන්කයක නැගිටලා පස්සේ ඒ පරියන්කේ මම වෙනද නැති විස්කම් වගේ පාලා දිනවා, දක්ෂකම් වගේ පාලා තියෙනවා. ඒකෝට නැගිටලා පස්සේ තමන්ට තේරෙනවා දැන් හිත නිකන් මේ වැඩිපුර වහන්න නැති පාරක යන එකක් වගේ යන්න පුළුවන්. හැබැයි Taman දන්නවනම් දැන් වෙන්නේ එnde ende ende ende මේ හදාතනා වඩාගත්ත සතිය ගෙවෙන එකයි. එතන මේ එකලස ගෙවෙන එකයි කියලා. ඒක ගැන අවදියෙන් ගත කරොත්. පරියන්කෙන් නැගිටලා පස්සේ කොහොමද මම මේ පරියන්කෙදී හදාගත්ත සතිය ඊගාව පරියන්කට යනකම් නඩත්තු කරන්න කියන එක ගෙවෙමින් මේක පවතින්නේ කියන එක. ඒකට පශ්චාත්තාපන වේග බලන්න ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ගෙවෙන වේගය අඩු කරන්න පුළුවන්. අන්දනේ මම මේ කියන එක තේරෙනවද කියලා අදාතන වඩාගත්ත සතිය දැන් තියෙන්නේ ගෙවෙමින්. මොකද විවිධ කාරණා අපි කරනවා. ඒ නිසා ඒක ගැන ලෑස්තිලා ලැජ්ජ වෙන්නෙත් නැහැ. ඒක හරියට සක්මනේ යනකොට සක්මනේ ඇති කරගත්ත සතිය කම්දි කැඩෙන බව දන්නවා. ඒ නිසා කොනට යනකොට හැරෙනකොට හිතා ගන්න දැන් මෙතෙන්දී කැඩෙනවා. ඒක දැනගෙන ගියොත් අර එතෙන්ට යනකම් ගිය සතිය එච්චරම කඩා ගන්න නැතුව මේ හැරෙනකොට ඉරියව්ව වෙනස් වෙනකොට වල ඉරියාපත සංදි කියනවා. සංදි ස්ථානේ බේර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ආරක්ක සම්පදාව කියලා. ඉස්සලා තියෙන උත්හාන සම්පදා මේක උපයන්න ඕනේ. ඊට පස්සේ ආරක සම්පදා ගැන මේ උපයාගත්ත දේ මේ කරුගාම්භීර විදියට මේ අතපල්ලෙන් අත් දෙකට තුනි වැලි ගලාගෙන යනවා වගේ අත් දෙක හිර කරලා අල්ලනවා වගේ එකතු කරගත්ත වැලි වැක්කිරෙන බව දන්නවනම් මේක දිහා බලන ඉන්නකොට තේරෙනවා ඒ සතිය ගෙවෙනවා. ඒක හරි. මොකද ඒක දිහා බලාන ඉන්න අවදිය නිසා මේ ගෙවි යන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. නැත්තම් ගෙවි යන වේගය Tamanට පාලනය කරගන්න පුළුවන් තත්යකට එනවා බෙන්දට වඩා. එනිසා යෝගාවචරය උපයාගත්ත සතිය ගෙවෙන වෙලාව කරදරයක් අකටසැබ්බයක් විදිහට බලන්නේ නැතුව මේක ගෙවෙනවා. කමන්නේ මම මේක දිහා අවදිින් ඉන්න ඕනේ කියලා බලාන ඉඳ ගියාම මේ පරියන්ක ඉවර කරන සතියේ වලිගේ කොන නැත්තම් පොඩි කොටසක් ඊගා පරියන්කට එනකන් ගෙනියන්න පුළුවන් නම් උදේ ඇති කරගත්ත සතිය පරියන්කෙන් ගත්ත සතිය දවසේ ඉවර වෙනකන් ටික ටික ඇදිගෙන යන්න පුළුවන් ගතිය එනකොට තේරෙනවා ඒක උත්සාහ කරන්නේ නැතුව කරන්න බෑ. උත්හාන සම්පදාචුනට ආරක්ක සම්පදාට වෙනමම උත්සාහ කරන්න ඕනේ. ඒක හරීම අර පිරිමැසුම් දායක වැඩක්. ඒක දන්න මනුස්සයා සල්ලි හම්බ කිරීම ගැන එච්චර එළවෙන එකක් නැහැ. හම්බ කරපු සල්ලි වියදම් වෙන තැන දැනගන්න. හැම සතයක් පාතම. ආවට ගියාට වියදම් කරන්නේ නැතුව අර පිළිපැස්මෙන් කටයුතු කරනවා නම් ඒ කෙනාට මේ ආර්ථික මේ කලමනාකරණය පිරිස් කලමනාකරණය කාලය කලමනාකරණය ඉච්චර අමාරු නෑ. පරියංක භාවනාවේ සිටින විට පළමුව සිතට එන බාහිර සිතුවිලි වලට එන්නටදී පසුව ශරීරයේ වේදනා දෙස වේදනා දෙන ස්ථාන දෙස බලා සිටීමි. එවිට කකුල් දෙකෙහි වේදනාද පිටකොන්දෙහි වේදනාද විටින් විට දැනිනි. එවිට බාහිර සිතුවිලි පැමිණේ. යම් අවස්ථාවලදී එම සිතුවිලි පැමිණෙන විටද තවත් අවස්ථාවල පැමිණ ටික වේලාවකට පසුවද ඒවා හඳුනා ගනිමි. ටික වේලාවක් ගිය පසු නිින්දෙන් ඇහැරුණාමෙන් දැනිනි. එම අවස්ථාවේ බාහිර සිතුවිලිද පැමිණියායයි මතක නැත. ශරීරයේ වේදනාද එවිට දැනුනේ නැත. එසේ මිනිත්තු 20ක් පමණ සිටින්නට ඇත. පසුව නිින්දෙන් ඇහැරුණා මෙන් දැනුණ පසු ඇස්සර නැවත භාවනාව ආරම්භ කළද එවිට ශරීරයේ වේදනා නැවත දැනෙන්නට විය. ඔබ වහන්සේට මෙම සංසාරයෙන් ඈතර වීමටම මෙම පින හේතු වේවා. ඒක නා කැමැතිකට උත්තරයක් දෙන්න. අර වේදනා දැනෙමින් හිත වේහෙත වෙලා එහෙම නැත්නම් හිත ඒරි කියන්නේ නුරුස්නා ගතිය තියෙනකොට පවතින සතිය මොනක්වත්ම දන දන්නේ නැතුව නින්දර කියා වගේ තියෙන අවස්ථාවත් මේ දෙකෙන් වඩා හොඳ භාවනා වේදි තමන්ගේ වාසිදායක අවස්ථාව කොයි එකද කියලා අදහස් ප්‍රකාශ කරන්න කැමතිද ලියුප එක්කන. ඒ කිරුවේ නැහැ කියලා එල්ල මරන්න යන්නේ නැහැ මම. කැමති නම් අපි බොහොම අගය කරනවා. ඒක දිගේ අපිට පොඩ්ඩක් පුළුවන් සභාව ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා කැමති නම් ඉදිරියපත් වෙන්නයි කියලා මම ඉතින් සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා හිටනවා. මම නැවතත් ප්‍රශ්නේ වරණගෙනවා. මේක සතහන් වෙලා තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා දැනමන ඉන්න අවස්ථාවක්. ඊට පස්සේ තියෙන ඒව නැති වුණා දන්නේ කොහොමද එකපාරට <clears throat> මොනවා වුණාද දන්නේ කියලා අවදි වුණාට පස්සේ විතරයි දැනගන්නේ. අන්නේ අවස්ථා දෙකෙන් මේ කෙනහිලි සහිත තමයි හිරිහැර සහිත නැත්නම් මේ නුරුස්නා ගතියක් වගේ තියෙන වෙලාවෙත් පවතින සතියත් නැත්නම් මොනවාක්වත් නොදැනින් ඉන්න වෙලාවත් දෙක බලනකොට Taman දක්ෂව ක්‍රියාත්මක කරලා තියෙන මොනවත් නොදැනින් ඉන්න වෙලාවේදීද තම වේදනා හිතවිලි තියෙන වෙලාවේදී කියන එකයි ප්‍රශ්න. අවසරයි ගෞණීය ස්වාමින් වහන්සේ සිතුවිලි මුකුත් ආවේ නැහැ වගේ දැනුන වෙලාවේ සහල්ලුවක් වගේ දැනුණා ස්වාමින් වහන්සේ නමුත් වේදනා දැනෙන වෙලාවේ ඒ යම් යම් වේදනාවලට ඒ කියන්නේ මේ වේදනාව මේ වෙලාවේ දැනනවා කියලා සිත ඒ ගැන මේ හොයන්න පටන් ගත්තා. නමුත් සැහැල්ලුවෙන් ඉන්න වෙලාව හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එක වෙලාවක පොත් ලැබීමක් වෙනවා අනික වෙලාව පොත් ලැබීමක් වෙන්නේ නැහැ. බුක් කීපින් නැහැ. අල්කදී සිතුවිලි එනවා වේදනාව එනවා මම උත්සාහ කරනවා මෙතන මේ බාධා මොකක්වත් නැහැ හැබැයි එකපාරට ශිෂ් කාල වේලාව ගත වෙනවා මොනවා වුණත් දන්නේ එහෙමයි සර් ඉතින් ඒකෙදී අමාරසය කියනවා අමාරසයගේ ගේ ළඟ තියෙන ළිඳේ වතුර බාල්දිය උස්සනවලු හැමදාම මිනිස්සු ඉතින් මේ මිනිස්සු බාල්දියක් තිබ්බහම පහුවෙන්ද බනකොට නැතිලු මොන විදිය කිරුවත් හරියන්නේ නැතිලු පස්සේ අමාරසය හිතාගත්තලු බාල්දියක් තියලා අලුත් එකක් ඇහැරලා ඉඳලා බලන්න කියලා. ඉතින් 11 විතර වෙනකොට ගියාලු ඉඳලාගෙන කේල් ගහ වාසේ ඉඳගෙන හිටියලු පය එකමාරකට පස්සේ 11 මාර වැදුනා. ඊට පස්සේ තව පය එකමාරකට පස්සේ 12 වැදුනලු. කියන අර පය භාගය යන්න පය එකමාරක් කන මිනිහට දැන්. 12න් පය දෙක පාට නවනකොට දෙක වැදුනලු. බාල්දිය නැතිලු. <laughs> අර 12 ඉඳලා දෙක වෙනකොට වෙලා වෙනවා තේරෙන්නේ නැහැ. නැගිටලා වර්ෂිස් කාල වෙලාව ගිහිල්ලා නැගිටලා බලන්න බාධින. ඒකේ තමයි නිදි මරන්නට කාත්‍ය දිගයි. නිදාගන්න ගියාට පස්සේ මෙහෙම කරනකොට යනවා. දැන් මේ දෙකේදී අපේ හිත අර විස්තර සහිත කිව හැකි දීගෙන අමෝරාවේ පීරි ගෑගෙන යන කටලුත් තියෙනවා. එහෙම ගිහිල්ලා කියලා එකපාරටම ස්ලිප් වෙලා ගිහිල්ලා කාල කුට්ටියක්ම ගත වෙලා. ඔන්න ඇරලා බලන්න. ඊට පස්සේ අපි බැලුවොත් ඒ අර කාලේ කුට්ටිය ගත වෙච්ච වෙලාවට අමාරසේගේ 12 ඉඳලා 2 තක්ක වෙලාවේ පහසුවක් තිබුණා කියලා පස්සේ කී හැකි. ඒතර මේ පහසුවත් අර පීටි ගහගෙන බස්සන වෙලාව නැත්නම් අමෝරායෙන් බස්සන වෙලාවත් මේ දෙකම හිතේ සමාන தত্ত্ব දෙකක්. මේ දෙක පිළිබඳව අරකට වැඩිය මේක හොඳයි කියනකම් සංසාරේ. ඉතින් පුළුවන් ද වදේ මේ දෙකම සමානයි කියලා කියන්නේ. නැත්නම් සමාන වශයෙන් බලන්න. ඒ තමයි අපි මේ නොසලෙන මනසක් කියලා කියන්නේ වෙලාවක බස්සස්යෙන් කීප මිනිකම් අම්සෙනක කසෙන් අමෝරාවෙන් තද කරගෙන යන්තම් පීරගෙන යනවා. සමානලට පාරට යනවා. කිසි කරදරයක් නැහැ. ලොකු වෙලාකට පස්සේ අවදි වෙනවා. අන්නේ දෙකේදී මේ මනසේ තියෙන දෙක ආයාසයෙන් උපේන වෙලාවක් සහ අනායාසයෙන් සිදුවෙන මේ දෙකම දිහා බලලා මේකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි කියලා මේ මනින කිරණ ගතිය තමයි කියන්නේ රුචි අරුචිකම කියලා. හොඳ නරක රුචි අරුචි සැප දුක් ආදී වශයෙන් මේ දෙක දිහාම ලක්ෂ කෝටි වාරයක් භවනා කරලා කරලා දැන් විස්තර සහිතව වේදනාව දැනෙනවා හිතවිලි දැනෙනවා කියන අවස්ථාවත් දැන් වෙලාවක් තියෙනවා හිතවිලිත් නැහැ වේදනාවක් නැහැ හැබැයි <clears throat> කාලේ බොහොම ශීඝ්‍රයෙන් ගමන් කරනවා මොකද්ද සහැල්ලුවක් වැටහෙනවා මේ දෙක දිහාම එකකටවත් චෝදනා කරන්න නැතුව සමහිතින් බලනවා කියන එකක් හිතා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා එහෙමයි සාරා ඒක තමයි අපි ඔතෙන් ගියාට පස්සේ ඒක කියලා දෙන්න පුළුවන් ඔතෙන් යනවා කියලා කියන්නේ යෝගාචර ගොඩාක් වැඩ ඉවර කරලා තියෙනවා. දැන් ඉන්නේ ගෙලිම අරමුණත් එක්කම. අරමුණ වේදනාව වෙන්නත් පුළුවන්, අරමුණ හිතවිල්ලක් වෙන්නත් පුළුවන්, අරමුණ ආනපාන වෙන්නත් පුළුවන්. මේ මොන දේ තියුණත් තියදා. ආයෙ වෙලාවක් තියෙනවා මොනම අරමුණක්වත් තේරෙන්නේ නැහැ. පාර දැස්ලා වැටෙනවා වැටෙනවා. මෙන්න මේ දෙකටම සමාන ආකල්පයක් සමාන නොසලින බවක් එහෙව් ගතියක් ඇතිවීම තමයි මේ භාවනා ශීඝ්‍රවය කරගෙන කරගෙන යන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දැනගෙන යන්න ඕනේ අපි. මේ මේක හොඳයි මේක නරකයි කියනකම් හොඳයි කියන්නේ නොලැබීම දුකක් වෙනවා නරකයි කියන්නේ ලැබීම දුකක් වෙනවා දෙකට සමහිත දාගෙන යන්න ගියාම මායя මොහොනේටපත් වෙනවා. මායයට බෑ අපිව අපිව කුපිත කරන්න. අපිට මේ රිමෝට් කන්ට්‍රෝල් එක නැති වෙනවා මායя. නිසා මේක පුළුවන් තරම් පුරුදු වෙන්න දෙකටම එන්න දෙන්න මේ දෙකම දිහා සමහිතින් බලනකම් මම භාවනාව වශී කරගන්න ඕනේ සිද්ධි කරගන්න ඕනේ කියන අද උපදේශය තමයි දෙන්න තියෙන්නේ මම ස්තුතිවන්ත වෙනවා ඉදිරිපත් වීම ගැන අපි යනවා ඊගා ප්‍රශ්න තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පාඩයන්ක භාවනාවේ නිරත වූ යෙමි මුලින්ම ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලෙමි ඉන්පසුව ආනාපාන සතිය මෙනෙහි කෙලෙමි ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දැනුනේ ඊටමත් කෙටිවය. ආශ්වාසයේදී සීතලක්ද ප්‍රශ්වාසයේදී උණුසුමක්ද නාසිකාග්‍රය දෙසින් දැනිනි. අපහසුයක් නොදැනේ. මා ඒ දෙසම බොහෝ වේලා බලා සිටියෙමි. හිත පිට ගියේ නැති තරම්ය. මෙසේ බලා සිටිද්දී ඊටා කෙටිව දැනුණු ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදෙනී යන තරම් සියුම් විය. දැන් ආනාපානයේ වෙනස නොදැනෙන තරම්ය. මා ඒ දෙසම බලා සිටියෙමි. නාසිකාග්‍රය සියුම්ම උස් පහත් වන බවත් දැනිනි. එයද ටික ටික නැති වී ගියේය. ඉන්පසු ආනාපානයේ නොදැනී ගිය නාසිකාග්‍රයේ දෙස මම ඔහේ බලා සිටියෙමි. බොහෝ වේලා මා එලෙස බලා සිටියෙමි. මා ඉදිරියේ මාගේ කය පෙනෙන්නට තිබුණි. එම කයේ සම ගැලවි ලේනහර මතුවී පෙනිනි. මාහට පිළිකුලක් දැනිනි. එහෙත් බියක් නොදැනිනි. තව තවත් බලා සිටිද්දී සිරුර දිය වී යන්නට පටන් ගත්තේය. මුළු සිරුරම දියවි ගොස් ඇටසැකිල්ලක් බවට පත්විය. මා ඒ දෙස බලා සිටිද්දී ඇටසැකිල්ල කොන්ද ප්‍රදේශයෙන් කැඩී බිම පතිත විය. ඒ මොහොතේ පරංකේද කොහෙද දෙසින් මා දෙස ඉදිරියට වී සිව් බවක් හොඳටම දැනිනි. තේරෙන්නේ නැහැ වාක්‍ය නැවත ඒ මොහොතේ පරයන්කේ කොන්ද දෙසින් මා ඉදිරියට වීසී වූ බවක් හොඳටම දැනිනි. හරියම් මා තව තවත් බලා සිටිද්දී බිම පතිත වූ ඇටසැකිල්ල බිඳි බිඳි ගොස් කිසිවක්ම නැති තත්ත්වයටපත් විය. කිසිත් ඉතිරි වී නැත. මායේ ශූන්‍යතාවය බව මෙනෙහි කෙලෙමි. මා හොඳ සතියෙන් සිටි බව මට විශ්වාසය. මාගේ හිතේ හිස් බවක් ඇතිවිය. ගෞරවනීය සාමින් වහන්සේ මේ මා නිවසේ සිට කරන ලද භාවනා අත්දැකීමකි. ඔබ වහන්සේගෙන් ඉදිරි උපදෙස් පතමි. එසේම පර්යංක භාවනාවේ යෙදෙන අවස්ථාවලදී එක් එක් පර්යන්ත අවස්ථාවක් එකිනෙකට වෙනස් වන්නේ සතියේ අඩු වැඩි වීම මතදැයි මතයයි මා සිතමි. මේ නිවැරදිද? යන්නත් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ සුවපත් වේවා. අපි සාමාන්‍ය අත්දැකීම් ඔක්කොම ලබන්නේ රූපක මාර්ගයෙන්. උපමා මාර්ගයෙන් ඒක තමයි අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ. ඒ නිසා අපිට වැටහෙන දේ ඉදිරිපත් වෙන හීනයක් වාගේ. රූපකයක් වාගේ. ඉතින් ඒක හරහා තමයි අපි කතා කරන්නේ. නිසා ඒ වෙලාවට ඉදිරිපත් වෙන රූපකේ මොක වුණත් සමහර ලාට මේ වගේ පේන දේ කැටි කැටි කැටි කැටි යන දේවල් තියෙනවා. සමහරට පේන දේවල් එකතු වෙන අවස්ථාවල් වගේ තියෙනවා. ඉතින් ඒ වෙන වෙනස්කම් මේ දේවල් එකතු වෙන වශයෙන් ඕක කැඩෙන දේවල් දිහේ දිහා බලලා මේ සතිය නැතිකම නිසාද මේ වෙන්නේ සීල නැති නිසාද ශ්‍රද්ධාව නැති නිසාද ආදී වශයෙන් හිතන්නේ මේ පේන දර්ශනයට කෙනෙහිලා. ඒක දෙවෙනි කොටස කියනවා දවසින් දවස භාවනා වෙනස්. ඒ වෙනස් වෙන්නේ මගේ සතිය නැති නිසාද, ප්‍රති උස්පහත් වෙන නිසාද, නැත්නම් තව කෙනෙක් අහනවා සීලේ කැඩිලාද මගේ, නැත්නම් ශ්‍රද්ධාව වෙනස් වෙලාද කියලා. කියන්නේ අර පෙන්වන්න හදන අනිත්‍ය දර්ශනයට වෛර කරනවා. අනිත්‍ය දර්ශනයට ද්වේෂ කරනවා. ඉතින් අපි ඊයේත් මතක් කරලා දුන්නා මතක් කරගන්න උත්සාහ කරා. ඒ පෙන්නන මොන රූපකේ හෝ මොන මේ නිදර්ශනේ හෝ වේවා මොන දර්ශනේ හෝ වේවා පේන දේවල් ඇයි එහෙම වෙන්නේ කියලා අහන එක හරිම නාස්තික ප්‍රශ්නයක්. මේක දිහා බලාගෙන ඉන්න බැරිද තීඳු කරන්නේ නැතුව? එතකොට පුළුවන් වෙයි බලන්න මේ සතිය තියනවාද මේ වෙලාවේ සීලේ දිගටම තියනවාද මේ වෙලාවේ සද්ධාව තියනවාද කියලා. ඉතින් මේ විදිහට මේ නාස්තික ප්‍රශ්නේ නිසා අපි විචිකිච්ඡාවටයි පොර දාන්නේ. විචිකිච්ඡාවටයි ආහාර දෙන්නේ. ඉතින් ඒක කවදාවත් ප්‍රඥාවට උදව් කරන්නේ නැහැ. මෙතන විචිකිච්ඡා නොකර සිටීමට කියනවා අදිමොක්ඛචෛතසිකය කියලා. නැත්තම් බුද්ධ ගෞරවය කියලා. නැත්තම් ධර්ම ගෞරවය කියලා. නැත්තම් සංඝ ගෞරවය කියලා. ඉතින් විචිකිච්ඡාව මොහා මේ ප්‍රඥා මොහාවෙන් එළියට ඇවිල්ලා නැති නීවරණයක් ඇති කරලා දෙනවා. මේක මේ යෝගාවචරය දැනගෙන කරන එක නෙවෙයි. යෝගාචර වැරද්දක් නොත් යෝගාචරය දැනගන්න නම් මේ වෙලාවේ මේ නෑදෑයෙක් වශයෙන් මේ ගෙටෙන් හදන්නේ හොරෙක් කියලා. එයා අඩු ගානේ තේදීලා ගේ රඳව ගන්න එකක් නැහැ. නොත් මේ ඉන හොරා නෑදෑය කියලා තේරුම් ගත්තට පස්සේ හොරාට දොස් කියන්න එපා. ඊට අරගෙන මේ සතප්පවා ගත්තේ Tamanne. ඒ නිසා මෙතනදී ඒ යෝනිසමනස්කාරය නැත්තම් ඒ යෝගාවචරයට හොරෙක් හොරෙක් විසිකරන ලද දඬුවමක් ලැබෙනවා. හතුරෙක් හතුරෙකුට කරන දඬුවම ලැබෙනවා. මෙච්චර ලස්සනට කරන භාවනාවේ අනිත්‍යතාවය පේනකොට හිතනවා මේ සතිය කැඩිලා වෙන්න ඇති. සීලය කැඩිලා වෙන්න ඇති. ශ්‍රද්ධාව අඩු වෙලා වෙන්න ඇති කියලා. ඉතින් මම මේ දොස් දකින්න කොනහන අදහසින් නෙවෙයි කියන්නේ. ඒ කෙනාට කෝකෙතත් අනිත් අයට හෝ අනිච්ච සංඥාවෙන් භාවනාවට යන්න. වෙනස් වීම පේනෝනේ දියුණුවක් කියලා හිතන්න අනේ ඒකට උණු වතුරක් කරන්න එපා. මූණට කියලා ගහන්න එපා. මේ අනවශ්‍ය සැක උපදවන්න එපා. සරයි ගෞරවනීය සාමීන් වහන්ස මා දැන් කාලයක සිට දිනකට අවම වශයෙන් පැය භාගයක් පමණ ආනාපාන සති භාවනාවේ යෙදෙමි. වෙනත් භාවනා අරමුණක් සඳහා යොමු කළ විට පවා මගේ සිත යොමු වන්නේ ආනාපාන සති භාවනාව වෙතය. මෙය සමහර අවස්ථාවලදී වාහනයක ඉඳගෙන යන විට පවා සිදුවේ. ඊයේ පස්වරුවේහි මා ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේ සුළු වේලාවකට පසු ආස්වාසයේ ප්‍රස්වාසයට වඩා දිග බව දුටු වෙමි. එය ක්‍රමානුකූලව අඩුවේ ගොස් ටික වේලාවක් හුස්ම වැටීම නොදැනිනි. ඉන් ටික වේලාවකට පසු දිග ප්‍රශ්වාසයක් සමගින් නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයේ පැමිණිනි. එහෙත් එම අවස්ථාවේ ආශ්වාසය හා ප්‍රශ්වාසය එකිනෙකට සමානවත් ඉක්මනටත් සිදුවින. ඉන්පසු ආශ්වාසය සහ ප්‍රශ්වාසය නැවතත් නතර වුණි. එම අවස්ථාවේ මගේ අත්ල එකිනෙකට වෙන්වන බව දැනිනි. ඉන් ටික වේලාවකට පසු දකුණු අත පමණක් යම්කිසි ගැස්මකට ලක්විය. මීට ඉහත අවස්ථාවලදීත් අත් එහා මෙහා වෙන විට අත් එහා මෙහා වීම නිරීක්ෂණය කළ තිබුණත් එක් අතකට පමණක් ගැස්ම ඇති වූයේ ඊයේ පමණය. මෙය පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මේ අත්දැවීම නිවන් අවබෝධ කිරීමට හැකි වේවා. මේ අනිත්‍යයේ තවත් ස්වરૂපයක්. අනිත්‍යයේ තවත් විකෘතියක්. පහදලා දෙන්න යන්න එපා. පැහැදිලිව බලා ගන්න. බලන එක සැක කරන්න එපා. මේක විස්තර හොයන්න යන්න එපා. අස්පනා පිට වෙනදී මේක ප්‍රත්‍යක්ෂය. මේක යථා භූතේ. මේක භූතම් භූතතෝ පස්සත කියන විදිහට ඇතිදී. මේක විස්තර කරන්න ඉල්ලන්නේ මේ දැක්කපු එක සැකයි. මෙච්චර ලස්සන පෙන්වන එක සැකයි. ඒ කියන්නේ මේ කෙලෙසයක් ඇවිල්ලා මේ යන ගමන්ට බාධා කරනවා. ඒ නිසා මේ ඉස්සර දැක්කා වෙන වෙන ආකාර තවත් ආකාරයක් දැක තවත් මේ වගේ එන්න තියෙන බහුරූපෝලං මේ 18 පාළි තන්නේ ඕන එකක් නටන්න දෙන්න. ඒක තියෙන එකෙන් තියෙන එකට මාර වීම විපරිණාමතාව කියලා කියන්නේ. තියෙන එක වෙන දෙයක් වඩටපත් වෙනවා. පොඩ්ඩකින්පත් වෙනවට ලොකු පරිණතිමකුත් ඇති වෙනවා. මේ මොනවා වුණත් සද්ධාව කැඩෙන්නේ නැහැ, සීලය කැඩෙන්නේ නැහැ, සතිය කැඩෙන්නේ නැහැ කියන මනුස්සයට අදිමොක්කේ පහළ වෙනවා. පෙරදක්මක් පහළ වෙනවා මොන දෙයක් අස්සක කරන්න. ඒ හැම වෙලාවෙම බය වුණොත් එයා බලන මගේ සද්ධාව තියනවාද? මගේ සීලය කැඩිලාද? විශේෂයෙන්ම සතිය කැඩලාද කියලා. ඉතින් ඒ කැඩෙන්නේ නැති බවට සාතික කරන්න කැඩලා නැහැ කියන දෘෂ්ටි කෝණය බලන්න. මේ පේන දේවල් ඇයි එහෙම පේන්නේ කියලා අහන එක ඒක නාස්තික ප්‍රශ්නයක්. කවුද කවුද ඒකට උත්තර දෙන්න දක්ෂ කෙනෙක් කියන්නේ? මේ මොන්දට ඇත්ත එක පාතල බලන්න ඒක මොන්ද පේන්නේ කියලා. නැවත බලන්න. බලනකොට බලනකොට ඒක ඒක විසින් ඔප්පු කරાવી දෙවන්නේකින් අහනවට වැඩියි. ඉස්සල ප්‍රශ්නේ තියෙන දුර්ලභකම්මයි මේ ප්‍රශ්නේ තියෙන මේක ඉතින් බරපතල දුර්ලකම් නෙවෙයි මේක. මේ විදිහට කමඨාන සුද්ධ වෙන්නම ඕනේ. අවසරයි අතුගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාවේ පෙර දින අත්විඳි ආලෝක ධාරා මතුව විසිර යාම සම භාවනා වාරයකදීම වාගේ නිතර නිතර අත්විඳිමි. කුමක් හෝ කරුණකින් ඒන් අත්මිදුනද නැවත විනාඩි ගණනාවකින් ඒ අත්දැකීමට ළඟා විය හැකිය. ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් පසුව සුළු සතුටුදායක තත්ත්වයක් බව දැනීමය සුළු සතුටුදායක තත්ත්වයක් බව දැනීමෙන් සිතට මහත් අස්වැසිල්ලක් දැනුනි. ගෞරවනීය සාමින් වහන්ස මේ භාවනා වැඩමුළුව තුළින් ඊතා නුදුරු කාලයකදී මාගේ කෙලෙස් මුලින් පුටා දැමීමට ඔබ වහන්සේගේ භාවනා උපදෙස් ප්‍රමාණවත් බවක් දනිමි. දැඩි ඕනෑකමකුත් නොපසුබස්නා උත්සාහයකුත් මට ඇත. හැකි හැම මොහොතකම භාවනා කිරීමට උත්සාහ කරමි. පින්වත් ස්වාමින් වහන්ස මට මින් ඔබට යාමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් පතමි. ඔය තීන ගුණ ටික ඇති. තමන්ගේ නොපසිවස්නා වීඩියත් එක දිගට ඉදි කරගෙන යනවා ඉදිරියපත් වෙන මොනම දෙයක්වත් හයිය හති තියෙන දේවල් නේ නිකාම නිකන් දියාරු වෙලා යන දේවල් නැවත නැවතත් ඔකේ ඉදිලා බලනකොට ඒ අදිෂ්ඨාන ශක්තියෙන් නොපසුබස්නා වීරියෙන් යන කෙනාට බුදුරජාණන් වහන්සේ කියන්නේ විරියවත්ෝපන බික්කවේ කිං නාමන සිජ්ජති මහණෙනි වීරියවන්තයාට මොකද්ද විදගෙන යන්න බෑ. මොකක්වත්ම නෑ මේ ලෝකේ. ඕනම දෙයක් විනිවිදින්න පුළුවන්. හැබැයි එක සැටයක් විනිවිද ගන්න බැරි උනායි කියලා. පස ගහන්න එපා. ආයෙත් උත්සාහ කරන්න. ඒසයි නොබසුපස්නා වීර්යෙම ඇති ওই ප්‍රශ්න විශ්ලේෂණය කියලා එළියලා තියෙන ප්‍රශ්න නම් උත්තරේ ඒකයි. ගෞරවනීය සාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. යෝගාවචරයේ සමත භාවනාවකින් එනම් උදාහරණ ලෙස ආනාපාන සති භාවනාව සමාධියක් ලැබූ පසුව එය විපස්සනාවට හරවන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. දෙපා වැඳ නමස්කාර කරමි. මචං දන්නේ මේක සමත මේ වැරදි ප්‍රකාශයක් මේකේ තියෙනවා. සමත භාවනා කියලා ආනාපාන සතිය. ආනාපාන සතිය විපස්සනා භාවනාවක් වෙන්න පුළුවන් සමත වෙන්න පුළුවන්. ඒ නිසා ආනාපානේ බලාගෙන ඉන්නකොට තමයි පේන්නේ මොකද්ද කියන කට උත්තරේ දුන්නොත් කියත හැකි මේ යන්නේ පටන් අරගෙන තියෙන විපස්සනා වේද. නැත්නම් සමතේදී කියලා පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ කෙනාට කියන්න පුළුවන්ද මම ආනාපානට බොහුණ දීලා බලනකොට මොකද්ද වැටහෙන්නේ කියලා. ඒකෙන් අහුවෙනවා ගමන සමත ගමනට විපස්සනා. ඒක වැදගත් නිසා නෙවෙයි. අන්දේ සැකේ දුරු කරන්න ආනාපානේ වැටෙන ආකාරය මට කියන්න. කැමැතිද මේ මේ ප්‍රශ්නේ විසඳගන්න ඉදිරියට යන්න නැත්නම් ගණන් ගන්න නැත්නම් ප්‍රශ්නේ. ඉතින් ඒකේ නාම ගණන් ගන්න නැත්නම් මම කොහොමඩක්වත් ගණන් ගන්නෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස අතිපූජ්‍ය ඥානපෝනික ස්වාමින් වහන්සේගේ Power of Mindfulness පොතේ Bear Attention නමින්ද සිංහලට හුදු අවධානය නමින්ද ඇති පදයේ සතිමත් බව යන්නත් එකම අරුත් ගන්නේද පොත්වල ඇති ප්‍රශ්න නොවසන බවට සම්මුතියකට ආවත් අවස්ථාවේ වැදගත්කම සලකා මේ ප්‍රශ්නය ඇසීම ගැන මට සමාවෙන්න. කෙනෙක් පෙර පෙර නිගමනයකින් තොරව පූර්ව නිගමනයකින් තොරව දෙයක් දිහා බලන එකට කියන හුදු අවධානය කියලා. මේක වේවා, මේක නොවේවා, මේක මංගලයි, මේක දුමංගලයි, මේක සැපයි දුකයි නැතුව හුදු අවධානය යොමුනා නම් ඒකට කියනවා හුදු අවධානය. ඒකටම ඒ ඇටෙන්ෂන් කියන එක තමයි පෙන්වන්නේ. ඉතින් ඒක අපෙන් අපේ අතින් කවදාවත් එන්නේ. අපි ඕනම දෙයක් දිහා බලන්නේ මේක හොඳයි, මේක නරකයි, මේක වේවා, මේක නොවේවා. මේක පෙරපිනක් මේක පෙර අකුසල කර්මයක් කියලා ඒ අකුසලයේ තියෙන ඔන්න ඔය තෝරණ තේරිලේ බුදු අවදානේ පේනවා අහිංසකයි ඒ කිසිම කෙලෙසයක් නැහැ නමුත් අර අවුරුදු 6න් මෙහා පැත්තේ ළමයෙකුට ඕන වෙලාවක ඒක තියෙනවා අය පැන්නට පස්සේ කවදාකවත් ඒක අපි ළඟ නැහැ අපි ළඟ යමක් තියා බලන්නෙම ඒක පිළිබඳව ආකල්ප මේ මනසකේ ඉතින් ඒ ඇති සංසාරයක් පාත්තන කවදා හෝ ඒ ආකල්පයේ මනසේ බලනකොට මේ මේකයි වස්තුව මේකයි ආකල්පය කියලා වෙන් කරන්න පුළුවන් නම් ඒකත් එක විදිහක හුදු අවධානයක් තමයි. නමුත් අපි උඟ වෙලාවට වස්තුව බලනටත් වැඩිය ආකල්පය තමයි ඉස්සර කරන්නේ බුදුචානන්සේ සඳහන් කරලා තිනවා සංක මේ සංකප්පතිට්ඨෝ පුරිසස්ස සංකප්ප පුරිසස්ස සිට්ඨෝ නති කාමා යാനി විචිත් චිත්‍රාණි ලෝකේ සංකප්ප කාමෝ පුරිසස්ස සෙට්ටෝ. මිනිස්සයා බලන දේ නෙමෙයි බලන වැදගත් වෙන්නේ යාට වැදගත් වෙන්නේ ඒකට ඇති කරන සංකල්පය. ඒ නිසා ලෝකයේ තියෙන විචිත්තත්වේ නෙමෙයි ප්‍රශ්න බලපානිය බලන දෙයට තමන් වක් කරන අවධානයයි සංකප්ප රාගෝ පුරිසස්ස සෙට්ටෝ. තමන් මේ මේ මේ මිනිස් දැන් පිළිම කෙනෙක් ඥාන කෙනෙක් දිහා බලන්නෙම මේක ලකූ වටින දෙයක්. මොකද ඒ ලිංගික ආකර්ෂණ නිසා. ඒසොට ඥාන කෙනෙකු පුදුම දෙයක් බලනකොටත් බලන්නේ ඒක දිහා. නමුත් ඒ වස්තුවේ කාමයක් නැහැ. ඥාන කෙනෙක් ඥාන කෙනෙක් දිහා බලනකොට පිරිමි කෙනෙක් පිරිමි දිහා බලනකොට එහෙම නැහැ. ඒ නිසා ලෝකයේ තියෙන විචිත්තත්වේ නෙවෙයි මනුෂයා කෙලසන්නේ. ඒ බලන වස්තුව මත තමන් ඇති කරන ආකල්ප නිසා. එසා තිඨානි චිත්‍රානි තතේව ලෝකේ අතස්ස දීරෝ විනේය කාමං ඒක ලෝකයේ වස්තුව තිබිච්චා විචිතකම. නමුත් ඔබ ඒකට පටවන, ඒකට වක් කරන ආකල්පය පරිචම්ය. එතනයි කෙලස් තියෙන්නේ. ඒක නිසා හුදු ආකල්පයේ තියෙන දකින්නේ දකින්න වශයෙන් පේනවා. ඒක දැක්ක හොඳයි, දැක්ක නරකයි, ආය නැවත බලන්න ආසාවක් එනකොටම දන්නවා. ඒකත් කවදාකවත් කරන්න බෑ. රහතන් වහන්සේ නමකට ඇර නැත්නම් හොඳටම පිස්සු නම් ඒත් කෙරෙනවා. එනතන අවුරුදු 6ට අඩු වයසේදී කරනවා. කිසිම දෙයක හිතින්නේ නැහැ අවුරුදු 6 වයසේ මේ පොඩි දරුවගේ ඇහැ පාවෙන්නේ පොඩිම දරුවගේ ඇහැ පාවෙනවා කිසිම දෙයක හිතින්නේ නැහැ. ඇස් දෙක සින්ක්‍රොනයිස් වෙලා නැහැ තාම. පිස්සගෙත් නැහැ. රහතන් වහන්සේගෙත් නැහැ. ඉතින් සර රහතන් වහන්සේ පිස්සයි කොහොමද අල්ලන්නේ? එනිසා මේ දවස්වල දෑයින රහතන් වහන්සේලා සුගයක් ඉන්නවා ලංකාවේ. ඊට කිසි දෙයක එල්ලයක් නැහැ. ඇස් දෙක දෙකොලේ. ට්‍රික්ස් වෙන්නේ නැහැ. මොනම දෙයක් ගැනවත් දැකපු දෙයක් ගැන වග වෙන්නෙත් නැහැ. මේ විදිහ දැක්කා හොඳයි කියලා නරකයි කියලා කිසි ගාණක් නැව ඒ භාවන ඇස් දෙකක් තියෙනවා. පොඩි බබත් ඉපදිච්ච ගමන් බලන්නේ යාට ඇස් දෙක එක දිගට මේ ත්‍රිමාන රූපයක් ගන්න ඇස් දෙක එල්ල වෙන්නේ ඇස් දෙක වෙන වෙනම වැඩ කරනවා. එතකොට පිටසගෙත් එහෙමයි රහතන් වහන්සේගෙත් එහෙමයි. ඒගොල්ලන්ගේ නෑ බලන දෙයට බග වෙන ගතියක්. එල්ල වෙන ගතියක් නැහැ. ඒ මොකද මේ බුදු ආකාර බෑ ටෙන්ෂන් එක තියෙන. අපි බලන්නේ කොහොම හරි බෑ ටෙන්ෂන් එකට එහයින් අපි ගැන විශේෂ ආකල්පයක් ඇති කරගන්න අපි බල අපි අපි දිහා බලන්නත් අපි බලාපොරොත්තු වෙන්නේ කායි හරි අපි බලන හැම වෙලාවෙදීම අපි බලන හැම එකක්ම පලිප්පු වැටෙනවා වර්ණ ගැනීමක් වෙනවා ඒක දන්නවනම් තේරුම් ගන්න පුළුවන් බලන වස්තුවේ කිසිම කාමයක් නැහැ ඒ වස්තුව කාමයක් වඩපත් වෙන්නේ බලන්නගේ හිතේ තියෙන කාමය අනුව තමයි. ඉතින් බුදුරජාණන් සඳහන් කර දෙනවා මේ ලෝකේ තියෙන දේවල් වලට සුදුණු ගන්න යන්න එපා. ඔබ ඇහව ඇහ හික්මව ගනින් ලෝකෙට හංගලන්න යන්න එපා. ඔබ දෙරපු දෙයක් දාගන්න. සදාචාරවාදියා මේ ලෝකෙට හෙළුව නැති කරන්න හදනවා. සදාචාර දේවල් නැති දේවල් සදාචාර කරන්න හදනවා. බලන මිනිස්යාගේ හිතේ තියෙන හැදිච්චකම තියෙන තාකල් ඕන දෙයකින් ඕන තරම් යාට කෙලෙස් උපදව ගන්න පුළුවන්. ඒ නිසා උදු ආකල්පේ තියෙන්නේ ඇති වෙන්න නම් බලනකොට සතියෙන් බලන්න ඕන. ආකල්පේ වේ වෙනයි බලන දේ වෙනයි කියන. ඒක මේ අන්තිමට සතිය අතිබල සම්පන්නයි කියන power of mindfulness එකේ පරිවර්තනයේ පෙරවදනේ ලියලා තියෙනවා. මේ බය attention කියන එකට සිංහල වචනයක් නැහැ. ඒක නිසා නිර්ව්‍යාජ ආකල්පය. හුදු ආකල්පේ වගේ විකල්ප දෙකක් දෙන්න හදනවා ඒ කේන ධර්ම වර්ධන මහත්තයා. ඒක නිසා ඒ පරිවර්තනය කරනට අමාරුයි. නමුත් ඒක පාලියේ ඉච්චතම අමාරු නෑ. දිත්තේ දිත්ත මත්තන් කියන එකයි ඔය කියන්නේ. දකින්නේ දකින් තැනින් නැතර කරපයින් යාට ආය ආලවට්ටම් කරන්න යන්න එපා. අන්දන්න යන්න එපා. ඒකයි අදහස් කරන්නේ. කොහොමද අපි පැයක් කරන් තියෙනවා. මේ අපිට 40ක විතර කාර්යපස්සේ අපි නැවත එකතු වෙනවා මේ ශාලාවට ධර්මදේශනාව සඳහා. අපි ඒ නිසා අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ සත නිමාව මෙතනින් සටහන් කරනවා. ශිළු දිනාගම තෙරුවන් සරණයි.